නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් න අන්තලිකේන සමුද්ද මජ්ජේන පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ జగතිප්පදේසෝ යත්තට්ඨි තං මොංචේය පාප කම්මං තී සද්ධාවන්ත පිනතුනි අද විමල් ඇඹුල්දෙනිය මහත්මයා එම නෝනා මහත්මිය දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා ඒ වගේම මාදිවල කෝට්ටේ ශ්‍රී රාහුල විද්‍යාලයේ ගුරු භවතුන් සම්බන්ධ කරගෙන අද මෙබඳු ධර්ම දේශනා පින්කමකට දායකත්වයේ දරන්නේ 2010 8 වෙනි මාසේ 16 වැනි දින හදිසි අනතුරකින් මිය පරලොව යන්නට යෙදුන තමන්ගේ ආදරණීය පුතණුවන්ට සහෝදරයට ඥාතිවරයට සුදත් ඇඹුල්දෙනිය තරුණ මහත්මයා සිහිපත් කරලා ඒ පුතණුවන් ඇතුළු තවත් හදිසියෙ මිය පරලව යන්නට යෙදුන කිහිප දෙනෙකුන් සිහිපත් කරලා ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ පරමාර්ථය ඇති කරගෙන සියලු දෙනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීලා ඒ ධර්ම දානමය කුසලයත් තම තමන් දහම් අසලා ඒ ධර්ම ශ්‍රවණමය කුසලයත් ඒ පුතණුවන් ඇතුළු ඒ දරුවන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තම තමන්ගේ සිත් සතන් තුළ ඇති වෙලා තියෙන දුක, ਸੰతాපය, ශෝකය තුනී කරගන්නට තතහගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ සද්ධර්මය මහත් වූ ඖෂධයක් වෙනවා. අපට ජීවිතයේ අපි කැමති දේවල් බලාපොරොත්තු වෙන දේවල් පමණක් නෙමෙයි අකමැති දේවල් බලාපොරොත්තු නොවන දේවල් අපේ ජීවිතවල බොහෝ කොට සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති ඇතැම් විට නොසිතූ දේවලුත් සිද්ධ වෙනවා ඇතැම් විට සිතාගෙන හිටි දේවල් සිද්ධ නොවන අවස්ථා තියෙනවා මේ හැම එකක්ම ජීවිතයේ අපට අත්දකින්නට අත්විඳින්නට ලැබෙන අවස්ථා. ඒ බඳු අවස්ථාවලට අපි මුහුණ දෙද්දී අපි මේ ධහම තුලින් කොහොමද ඒවා අර්ථ විවරණය කරගන්නේ? අපි කොහොමද ඒවා තේරුම් ගන්නේ? ජීවිතය තුලින් ධහම දකින්නට, ධහම තුලින් ජීවිතය විවරණය කරගන්නට අපට පුළුවන් වුණොත් ඒ අවස්ථාවම අපට ලෝකය අවබෝධ කරගන්නට ධර්මය අවබෝධ කරගන්නට අවකාශයක් කරගන්නට පුළුවන්. අපට හුඟක් වෙලාවට කෙනෙකුගේ අභාවයෙන් විශේෂයෙන් දරුවෙකුගේ අභාවයෙන් අපට දුක ਸੰతాපය ඇති වෙන්නේ අපි නොඑක් ආකාරයෙන් අපි හිතාගෙන ඉන්න සමාජ සම්මත ආකල්ප වලින් ඒ දිහා බලන නිසා. සමහර වෙලාවට අපි කල්පනා කරනවා මෙච්චර හොඳට හිටපු දරුවට ඇයි මෙහෙම වුනේ. එතකොට අපි මෙච්චර පන්සිල් රකිද්දී අපි මෙච්චර ගුණධම් වඩද්දී අපි මේ තරම් පින්කම් කරද්දී අපි ධාර්මිකව ජීවත් වෙද්දී කොහොමද අපට මෙහෙම වුනේ? ඒ වගේම අපිට මේ මේ විදිහට කළා නම් මේ අනතුරෙන් වළක්වා ගන්නට තිබුණා නේද? අපරාධය අපි ඒකට අවස්ථාව සැලැස්සුවේ. එහෙම නැත්නම් අනතුරටපත් වුණාට පස්සේ අපි මේ මේ වෛද්‍යවරු ළඟට එක්කන් ගියා නම් තව ටිකක් ඉක්මනින් එක් කරගෙන ගියා නම් අපට රැක ගන්නට තිබුණා නේද? මේ විදිහට විවිධ පැතිවලින් අපි දැන් මේ සිද්ධිය සිද්ධ වෙලා වසර දෙකක් පමණ කාලයක් ගත වුණත් මේ සිද්ධිය සිදු වෙලා ඉවරයි කියලා අපි හොඳටම දන්නවා වුණත් ඒක නැවත නොවුනා කරන්නට බැහැයි කියලා අපි හොඳටම දන්නවා වුණත් අපි තාමත් කල්පනා කරනවා ඒක එහෙම නොවුනා නම් හොඳයි කියලා. මෙන්න මේ මනෝභාවය නිසා තමයි අපට මහත් වූ ਸੰతాපයක් ඒ තුලින් ගොඩනගන්නේ. අපි නිතරම ධර්ම දේශනාවලදී පැහැදිලි කරනවා කෙනෙකුගේ අභාවය නෙවෙයි අපට දුක ඇති කරන්නේ ඒ අභාවය පිළිබඳව අපි සිතන ආකාරය. එනිසා අපි සිතන ආකාරයෙන් નિවැරදි කරගන්නට පුළුවන් නම් ධර්මානුකූල කරගන්නට පුළුවන් නම් අපට මේ අවස්ථාවම ජීවිතේ දකින්නට උදව් කරගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් මුළු ජීවිත කාලය මුළුල්ලේම ඒක ප්‍රතික්ෂේප කරමින් ඒ සමග ගැටෙමින් මහත් ਸੰతాපයක් වේදනාවක් අසහනයක් ගොඩනගා ගන්නටත් පුළුවන්. හැබැයි අපි මතක තියාගන්නට ඕනේ එහෙම ਸੰతాපයක් අසහනයක් ගොඩනගා ගත්තාය කියලා අපට අපේ ජීවිතවල 아무තු අරුතක් සැලසෙන්නේ නැහැ. ඒ වගේම 아무තු යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මිය පරලෝකියා වූ තනත්තාට ඒකෙන් සිද්ධ වෙන යහපතකුත් නැහැ. ඒ නිසා ශෝකය දුක කියන එක එහෙම නැත්නම් ਸੰతాපය කියන එක ජීවිතේ තරම් අර්ථයක් සපයන දෙයක් නොවේ පින්නතුනේ. බොහෝ අවස්ථාවල අපේ මේ දහම් ඉතිහාසයේහි විවිධ කතා ප්‍රවෘත්තිවල සඳහන් වෙන්නේ මව්වරු දරුවන්ගේ අභාවයෙන් හඬා වැළපුණු ආකාරය එබඳු අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මවක් හැටියට පියෙක් හැටියට දරුවන්ගේ අභාවයෙන් අපි කඳලු සලපු අවස්ථා අනන්ත සසර එකතු කරලා ගත්තොත් මහා සාගරයට වඩා වැඩි වෙන්නට පුළුවන් එතරම් කල්ප කාලාන්තරයක් මේ සසරේ Tamanගේ දරුවා නැති වෙලා බිරිඳ නැති වෙලා සැමියා නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා ඥාතිය නැති වෙලා අපි ඕනෑ තරම් හඬලා තියෙනවා. එතකොට මේ බඳු අති දීර්ඝ සසරක මේ පළමුවෙනි අවස්ථාව නෙමෙයි. මේ එකම අවස්ථාව නෙමෙයි. මේ අපටම සිද්ධ වෙච්ච දෙයක් පමණක් නෙමෙයි. ලෝක ස්වභාවයේ තේරුම් ගන්නට උත්සාහ කරනකොට මේ බඳු සිදුවීම් වලට අපි අනන්ත අප්‍රමාණ වාර ගණනක් මුහුණ දීලා ඇති. ඒ වගේම පින්නතුනි කෙනෙක් අකාලේ මේ යනවා කියලා එහෙම නැත්නම් අඩු ආයුෂෙන් මේ යනවා කියන එක අකුසල කර්මයක් නිසාම පමණක් වෙනවා කියලා අපට තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ. යම්කිසි හදිසි අනතුරක් වගේ දෙයකට අකුසල කර්ම විපාකයක් හේතු වෙන්නට බොහෝ විට ඉඩකඩ තියෙනවා. නමුත් කෙනෙක් ස්වභාවික විදිහට අකාලේ මරණයටපත් වෙන්නට පුළුවන් වෙනත් බොහෝ හේතු සාධක නිසා. ඇතැම් වෙලාවට මේ ජීවිතයට වඩා ශක්තිමත් කුසලයක් ඉස්මතු වීමෙන් කෙනෙක් අකල් මරණයකටපත් වෙන්නට පුළුවන්. ඊට වඩා වඩා සැපෑති තැනක ඊට වඩා සැපෑති දිව්‍ය ලෝකයක උපදින්නට සුදුසු ප්‍රබල කුසල කර්මයක් මතු වුණොත් ඒ ජීවිතය අහෝසි වෙලා ඒ බඳු තැනක ජනිත වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට සමහර වෙලාවට ඒ අය ගෙනාපු ආයු කාලය ඉවර නම් ඒ අය අභාවයට යන්නට පුළුවන් සුපුරුදු විදිහට තවත් ආත්ම භාවයක් ජනිත කරමි. ඒ වගේම මව්පියන් ඇසුරේ ඉන්නට ඒ අය ගෙනාපු කුසල කර්ම ශක්තිය ප්‍රමාණවත් නැතිනම් මව්පියන්ගේ කුසල කර්ම ශක්තිය ඊට වඩා වැඩි නම් එබඳු තැනක එබඳු දරුවෙකුට දරන්නට බැරි නිසා නික්ම යන්නට පුළුවන්. සමහර වෙලාවට දරුවන්ගේ කුසල කර්ම ශක්තිය වඩා ප්‍රබල වෙලා මව්පියන් සහ ඥාතීන්ගේ කර්ම ශක්තිය තරම් ප්‍රබල නැතිනම් ඒත් නික්ම යන්නට පුළුවන් ඊට වඩා වෙනත් තැනක ජනිත වෙන්නට සමහර වෙලාවට සසරේ කරන ලද අකුසල පාප කර්මයක් ඉස්මතු වීම නිසා ජීවිතය අකාලේ අහෝසි වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සියල්ලක්ම පසෙක තිබිද්දී අහඹු සිදුවීමක් තුළින් ජීවිතය අභාවයට යන්නටත් පුළුවන්. මෙබඳු කරුණු බොහොමයක් හේතු සාධක වෙන්නට පුළුවන් මේ වයින් එකක් හෝ කිහිපයක් හෝ බලපවත්වන්නට පුළුවන් කෙනෙකුගේ අකල් මරණයක් සම්බන්ධව. ඒ මොන ආකාරයෙන් අකල් මරණය සිද්ධ වුණා වුණත් අනේ එහෙම නොවුනා නම් හොඳයි කියලා අපි සිතීම ඊතරම් අර්ථ සම්පන්න දෙයක් නොවේ පින්නතුනි. ඒ තුල ශෝකය දුක ਸੰతాපය අසහනය වර්ධනය කරනවා විනා මියගිය දරුවාටත් ඒකෙන් යම් තැනක දුර්වල ආත්ම භාවයක ඉන්නවා නම් තව තවත් මනස දුබල වෙන්නට හේතුවක් වෙනවා විනා එය සහයෝගයක් වෙන්නේ නැහැ ඒ යහපතක් වෙන්නේ නැහැ ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ සසර බොහොම භයංකරයි මේ සසරෙහි උපදින අපි හැම දිනාටම මෙබඳු දුක්ඛ ਸੰతాපයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ඒවායින් වැළකී සිටින්නට අපි කුමක් කරගත යුතුද අකල් මරණ වලට පැමිණීම දරුවාට පමණක් නෙවෙයි. අපි ඕනෑම කෙනෙකුට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ ස්වභාවය උරුම කොටගෙනයි අපි මේ සසරේ පවතින්නේ. කුමක් නිසාද සසරේ අපි අතින් අසවල් අකුසල කර්මය සිදු නොවුනාය කියලා අපට කියන්නට බැරි නිසා. යම් යම් කුසල කර්ම සසරේ අපි බහුලව පුහුණු කරලා තියෙනාseම નિરાයාසයෙන්ම අපේ ජීවිතවල බොහෝ අකුසල කර්ම අපි අතින් සිද්ධ වෙලා තියෙන්නට පුළුවන්. එහෙම තියෙනවා නම් කුසල කර්ම අපට විපාක දෙන්නාseම අකුසල කර්මත් අපට විපාක දෙනවා. ඒ අකුසල කර්ම විපාක දෙන්නාseම කුසල කර්මත් විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ වෙත එක්තරා දේවතාවෙක් පැමිණිලා ප්‍රකාශ කරනවා නන්දති පුත්තේහි පුත්තිමා ස්වාමීනි බුදුරජාණන් වහන්ස දරුවන් ඇති අය දරුවන් නිසා සතුටු වෙනවා බුදුරජාණන් වහන්සේ මේ దేవතාවාගේ ප්‍රකාශනය අහගෙන ඉඳලා දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා దేవතාවෙනි දරුවන් ඇති මව්පියෝ දරුවෝ නිසාම ශෝක කරනවා එතකොට දරුවන් නිසා මව්පියෝ සතුටු වෙනවා කියන කාරණේ යම් සත්‍යතාවයක් තියෙනවා මව්පියන්ට දරුවෙකුගේ ලැබීම මහා ලාභයක් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා පුත්තා වත්තු manussානං මිනිස්සෙයින්ට මහත් වූ වස්තුවක් මහත් වූ සම්පතක් තමයි දරුවා කියලා කියන්නේ. හැබැයි මේ සම්පත නිසාම මේ වස්තුව නිසාම තමයි ශෝකය හටගන්නේ. ඒ ප්‍රේමය, ඒ ආදරය, ඒ සෙනෙහස, ඒ බැඳීම, ඒ මගේකම, ඒ බලාපොරොත්තුව නිසාම තමයි අපට ශෝකය පීඩාව ඇති කරන්නේ. ඒ නිසා සසරේ කරන ලද කුසල සම්පත් නිසා අපට මේ භවයේ සම්පත් ලැබෙනවා. ධනෙ ලැබෙනවා, දරුවන් ලැබෙනවා, ගේ දොර ඉඩ කඩම් ලැබෙනවා, යාන වාහන ලැබෙනවා. මේ ජීවිතයේ උත්සාහය, වීරිය තුලිනුත් සසර කරන ලද කුසල් තුලිනුත් අපට ඒවා ලැබෙනවා. ඒ තමයි කුසල විපාක. හැබැයි ඒ වගේම ඒවා ලැබුණහම යම් මොහොතක අහිමි වෙනවා. ඒ යම් මොහොතක අහිමි වෙනකොට ඒහා සමාන වේදනාවක් ඇති කරනවා. ඒ හා සමාන පීඩාවක් ඇති කරනවා. ඒ හා සමාන දුකක් ඇති කරනවා. ඒක අපට වළක්වන්නට නොහැකි දෙයක් වෙනතුනේ. ඒ නිසා යම් පමනකට අපි බැඳෙනවද යම් පමනකට අපේ කියලා සතුටු වෙනවද ඒ හා සමාන ශෝකයක් ඒ තුලින් ජනිත කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා මේ దేవතාවා ප්‍රකාශ කළේ ලෝකයේ සම්මත කාරණය නන්දති පුත්තේහි පුත්තිමා දරුවන් ඇත්තෝම දරුවන් නිසා සතුටු වෙනවා බුදුරජාණන් වහන්සේහි යටින් තියෙන ගැඹුරු යථාර්ථය දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා මව්පියෝ ශෝක කරනවා නම් හඬා වැළපෙනවා නම් දුකටපත් වෙනවා නම් අසහනයටපත් වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ දරුවෝ නිසාම තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ මව්පියන් මේ වසර දෙකක් ගත වෙලත් අදත් ඒ ਸੰతాපේ ශෝකේ මනසට මතුවෙන්නේ කුමක් නිසාද? ඒ දරුවන් ඇති බව නිසා. යමක් ඇති නිසා අපි යම් තාක් තෘප්තිමත් වෙනවද එය නැතිවීම නිසා එපමණම ශෝකයක් ඇති කරන්නට සිද්ධ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? සසරේ කළ කුසල් නිසා අපට සම්පත් ලැබෙනවා. ඒ වගේම අපි කුසල් පමණක් නෙමේ අකුසලුත් ඇතැම් විට කරලා තියෙනවා. ඒවා අපට ජීවිතේ කටුක විපාක හැටියට අත්විඳින්නට සිද්ධ වෙනවා. කුසල කුසල කර්මයේ පසකින් තිබ්බා වුණත් ජීවිතයක් තුල අෂ්ටලෝක ධර්මයේ හැටියට යහපත අයහපත හොඳ නරක සැප දුක මේ හැම දෙයක්ම ආවේනික ධර්ම හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් කුසල කුසල කර්මයන්ගේ ස්වභාවය දිහා බැලුවත් ජීවිතයේ යථා ස්වභාවය දිහා බැලුවත් සැප පමණක් නෙවෙයි දුක අපි හැම කෙනෙකුගේම ජීවිතයේ අපට උරුම වෙනවා. එහෙමනම් මෙතනින් තරමක් හෝ නිදහස් වෙන්නට මෙතනින් ගැලවී ගන්නට අපට ක්‍රමයක් ඇත්තේම නැද්ද පින්නතුනි අපට ක්‍රමයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒබඳු ප්‍රශ්න ඒබඳු ගැටලු ඇති වෙන හේතු හඳුනාගෙන ඒක වෙනස් කරන්නට කටයුතු කිරීම හැබැයි අපි හුඟක් දෙනා කල්පනා කරන්නේ යමක් සිදු වෙලා ඉවර වෙච්ච දේ වෙනස් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි එතෙන්දී තමයි ශෝකය ජනිත වෙන්නේ දැන් මේ දරුවා අභාවයටපත් වෙලා දැන් වසර දෙකකට ආසන්නයි. තාම අපි කල්පනා කරනවා ඒක වෙනස් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි. ඒක එහෙම නොවුණා නම් හොඳයි. මේක කිසිදාක නොලැබෙන ප්‍රාර්ථනාවක් වෙන්නතු. මේක කිසිදාක සිදු නොවන ප්‍රාර්ථනාවක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් හේතුවක් ජනිත කරලා ඵලය ඇති වුනහම අනේ ඒක එසේ සිදු නොවුනා නම් හොඳයි කියලා සිය දහස්වර ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව සඵල වෙන දෙයක් නෙමෙයි. ඒ මිනිස්සුරු සදාකාලික දුකටපත් වීම පමණයි ඒයින් සිද්ධ වෙන්නේ. එහෙමනම් කොහොමද අපට යමක් වෙනස් කරන්නට පුළුවන් වෙන්නේ? වෙනස් කරන්නට නම් මේවාහි හේතු හඳුනා ගන්නට ඕන. හේතු හඳුනාගෙන ඒ හේතු පරයා යන්නේ කොහොමද? ඒ හේතු වෙනස් කරන්නේ කොහොමද? සිදු උණු දේ වෙනස් කරන්නට බැරි වුණාට මතුවේ බඳු දේ සිදු නොවන හැටියට අපි සකසුරුවන් වෙන්නේ කොහොමද කියලා අපට හඳුනා ගන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒක තමයි ඥානවන්ත ක්‍රියාපටිපාටිය. බුදුරජාණන් වහන්සේ පෙර තමන් වහන්සේගේ සසර සැරිසරන්නා වූ ආත්ම භාවයක ඒබඳු අවස්ථාවක් පිළිබඳව දේශනා කරනවා මහා ධර්මපාල ජාතකයේදී. පින්නතුන් නිතර අහලා ඇති ධර්මපාල කියන ගම්මානේ ධර්මපාල කියන ඒ ගම් ප්‍රධානියාගේ පුතණු කෙනෙක් තක්ෂලාවේ දිසාපාමොක් ආචාර්යවරයා ළඟ ශිල්ප හදාරන්නට යවලා ඒ ආචාර්යවරයා යටතේ දැනුගත්කම් ඇති කරගනිමින් සිටින අතරතුරේ ආචාර්යවරයාගේ පුතණු කෙනෙක් හදිසියේ අභාවයටපත් වෙනවා. රෝගී වෙලා මේ දරුවා මිය පරලෝ ගියාම ආචාර්යවරයාත් ඒ වගේම ගෝල බාලයොත් හැම දිනාම බොහොම දුකටපත් වෙනවා අනේ මෙහෙම දෙයක් සිද්ධ වුණානේ ධර්මපාල කුමාරයා එතනට පැමිණිලා අහනවා කොහොමද එහෙම වුනේ කොහොමද මේ තරුණ වයසේදීම මිය ගියේ පස්සේ අර ගෝල බාලෝ එහෙම නැත්නම් යාළු මිත්‍රෝ කියනවා ඇයි ඔබට ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද මේ මරණය කියන එක මහල්ලාට තරුණයාට බාලයාට කියලා එහෙම වෙනසක් නැහැ. බුදුවරු දේශනා කරලා තියෙන්නේ මේ මරණය කා වෙතත් පැමිණෙන්නට පුළුවන් කියලා. වයසක පුද්ගලයා වෙතත් මරණය පැමිණෙන්නට පුළුවන් ලාබාල පුද්ගලයා වෙතත් මරණය පැමිණෙන්නට පුළුවන් මේකනේ ධර්මතාවය ඔබ ඒක දන්නේ නැද්ද හරි පුදුමයිනේ පස්සේ ධර්මපාල කුමාරයා කියනවා මම ඒක නොදන්නවා නෙවෙයි මරණේ කාවෙතත් පැමිණෙන්නට පුළුවන්. හැබැයි අපේ පවුල්වන නම් කවදාවත් තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ. අපේ ගමේ කවදාවත් අපි අහලා නැහැ එහෙම දෙයක් සිද්ධ වෙනවා. අපේ පරපුරේවත් අපි දන්නා ඉතිහාසයේ කවදාවත් අපේ පවුල්වල කවුරුවත් අකාලේ මැරිලා නැහැ. මේ කාරණේ කිව්වහම මේ અભීත සිංහ නාදය කළහම අර ශිෂ්‍යෝ ටික එහෙම නැත්නම් මේ තරුණ පිරිස මේ කාරණේ ගිහිල්ලා Tamanගේ අදුරුතුමාට කියනවා. ආචාර්යවරයා බොහොම බුද්ධිමත්ව මේ දිහා බැලුවා හාස්‍යජනක විදිහට නෙමෙයි. Tamanගේ දරුවා අකාලේ මිය පරලෝ ගිහිල්ලා ਸੰతాපයෙන් ඉන්න මේ ආචාර්යවරයාට අර කුඩා දරුවෙකුගෙන් හොඳ පණිවිඩයක් මේ ලැබෙන්නේ අපේ පවුල්වල අපේ සමාජයේ අපේ ගමේ කවදාවත් තරුණ කාලේ කවුරුවත් මැරිලා නැහැ මේක විමසන්නට තරම් වටින දෙයක් කියලා මේ ආචාර්යවරයාට හැඟුණා. එහෙම හැඟිලා ආචාර්යවරයා ගිහිල්ලා අර ධර්මපාල කුමාරයා මුණ ගැහිලා අහනවා කුමරුවනි ඔබ කුමක්ද කිව්ව කාරණේ? ස්වාමීනි මම කිව්වේ අපේ පවුල්වල නම් අපේ ගමේ නම් අපේ પરම්පරාවේ නම් කවමදාකවත් කිසි කෙනෙක් අකාලේ මැරුණු බවක් අපි අහලා නැහැ. ඒ නිසා මට හිතා ගන්න බෑ කොහොමද මේ විදිහට මේ තරුණ වයසේ මැරෙන්නේ? මොකක්ද ඒකට හේතුව? පස්සේ මේ කාරණය අහලා අර ඇදුරුතුමා කල්පනා කළා මේක සොයන්නට වටින කාලයක්. අපේ දරුවෝ අකාලේ මැරෙනවා නම් ඒකට පිළියම් යොදන්නට මෙහි වටිනා කරුණක් තියනවා විය හැකියි. ඒ නිසා මේක විමසා බලන්නට ඕන කියලා එළුවෙකුගේ ඇට කෑල්ලක් සෝදලා ඒකත් මල්ලක දාගෙන ගියා අර ධර්මපාල ගමේ ධර්මපාල ප්‍රභූවරයා මුණ ගැහෙන්නට. එතකොට දැන් එළුවෙකුගේ ඇට කැබැල්ලක් සෝදලා දාගත්තා කියන තැනම ඒකේ ඇතුලේ තවත් කාරණයක් තියෙනවා. එහෙනම් එළුවෙකුගේ ඇට තියෙන්නට නම් එළුව මරලා තියෙනවා. එතකොට ඒ වෙනකොටත් ඒ අය සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණාම කියලා අපිට හිතන්නට ඉඩ කඩක් නැහැ. අන් අයට කියා දෙන්නට තරම් දක්ෂකම් ඇති ශිල්ප ශාස්ත්‍රය පිළිබඳව දැනුගත්කම් ඇති ආචාර්යවරයෙක් වුණා උනත් ඒ නිවසෙත් ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වෙන් වුණු තැනක්ද කියලාම අපට හරියටම නිගමනය කරන්නට පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මේ ඇට කැබැල්ලත් සෝදලා මල්ලක දාගෙන අර ධර්මපාල ගමට ගිහිල්ලා අර ගම් ප්‍රධානියා මුණ ගැහිලා ඒ කියන්නේ ධර්මපාල කුමාරයාගේ පියතුමන් මුණ ගැහිලා සතුටු සාමීචයේ කතා කරලා ටික වේලාවකින් මේ ඇදුරුතුමා කියනවා ජීවිතයේ ස්වභාවය තින් අපි හිතන හැටියට නෙවෙයි අපි නොසිතූ බොහෝ දේවල් සිද්ධ වෙනවා කියන්නටත් කනගාටුයි පුතණුවන් බොහෝම දක්ෂ විදිහට අධ්‍යාපනය හැදෑරුවා බොහොම හොඳ දරුවෙක් හැටියට ඉගෙන ගත්තා ඒත් ඉතින් ටික කාලයක් යද්දී හදිසි දරුණු රෝගයක් හැදිලා ඔහු අභාවයට ගියයි කියලා කිව්වා මෙහෙම කිව්වහම ධර්මපාල ප්‍රභූවරයා අර ධර්මපාල කුමාරයාගේ තාත්තා අත්පුඩි ගහලා hina වුණා ඊට පස්සේ අර දිසාපාමොක් ඇදුරුතුමා අහනවා ඇයි ඔබ hina වෙන්නේ මරණය කියන එක හාස්‍යජනක කාරණයක් පස්සේ ඒ ප්‍රභූවරයා කියනවා නැහැ ඇදුරුතුමනි මරණය හාස්‍යජනක කාරණයක් නෙමේ. නමුත් මේක කොහොමවත් වෙන්නට පුළුවන් දෙයක් නෙමේ. අපේ පවුල්වල කවදාවත් කිසිම කෙනෙක් අකාලේ මැරෙන්නේ නැහැ. ඊට පස්සේ ආචාර්යවරයා අර තමන්ගේ මල්ලෙන් ඇදලා ගන්නවා අර එළුවාගේ ඇට කැබැල්ල. අරගෙන පෙන්නනවා ඔබ මේක විශ්වාස නොකරයි කියලාම හිතලා මම මේ දරුවාගේ ඇට කැබැල්ලකුත් අරගෙන මේ ඔබේ දරුවාගේ අස්ති කොටස්. පස්සේ මේක දැකලා අර ධර්මපාල කුමාරයාගේ පියා පමණක් නෙමෙයි ඒ නිවසේ හිටපු වැඩකාරයෝ පවා අත්පොලසන් දීලා hina වෙන්නට පටන් ගත්තා. පස්සේ මේ ආචාර්යවරයාට මේක හරි පුදුමයි. ඊට පස්සේ ඔහු අහනවා ඇයි එහෙම hina වෙන්නේ? පස්සේ අර ප්‍රභූවරයා කියනවා ඇදුරුතුමනි මේක සතෙකුගේ යට කැබැල්ලක් වෙන්නට පුළුවන් එළුවෙකුගේ හරි බල්ලෙකුගේ හරි යට කැලලක් වෙන්නට පුළුවන් නමුත් මගේ දරුවා එහෙම අකාලේ මැරෙන්නේ නැහැ එහෙම මැරෙන්නට හේතු සාධක නැහැ එහෙම මැරෙන්නට සුදුසු හේතු සාධක ඇතුව නෙවෙයි අපි ජීවත් වෙන්නේ. අපි දන්නා ඉතිහාසය තුළ අපේ પરම්පරාවම අකල් මරණයට හේතු වෙන හේතු වලින් විනිර්මුක්තයි. අපි සසරේ බොහෝ කාලයක් ඒ සඳහා ගොඩනැගූ ಗುಣධම් ඇතුවයි පවතින්නේ. මේ ජීවිතේම මේ ගම්මානයේම සියලු දෙනා අපි ඒකමිතිකව කතා බහ කරගෙන ඥාන සංප්‍රයුක්තව අපි ඒ සඳහා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙනවා. ඒ අපි පුහුණු කරන්නා වූ දහම අපට රැකවරණය පිණිස පවතිනවා. ධර්මපාල කුමාරයා කුඩා වුණාට ඔහුත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මනවින් සම්පාදනය කළා. ඒ නිසා දුරුතුමනි ඔය කතාව මම කොහොමවත් පිළිගන්නේ අපේ පුතා අකාලේ මැරෙන්නට හේතුවක් නැහැ. පස්සේ ආචාර්යවරයා කල්පනා කළා මගේ දරුවා අකාලයටපත් වෙලා අකාලේ මරණයටපත් වෙලා මම බොහොම ਸੰతాපයෙන් ඉන්නවා. එහෙමනම් Tamanගේ දරුවෙක් අකාලේ නොමැරෙන්නට සුදුසු බොහෝ දේ මේ අය සතුව තියනවා. මේ අය සතු ඒ සඳහා හොඳ ප්‍රතිපදාවක් තියෙනවා. මොකක්ද මේ ප්‍රතිපදාව කියලා අහගන්නට ඕනේ කියලා අර ආචාර්යවරයා අර ධර්මපාල කුමාරයාගේ තාත්තගේ මුලින්ම සමාව ගත්තා මම මේ කාරණේ විමසන්නටයි ඇත්තටම පැමිණියේ. ඔබේ පුතත් මෙහෙම කතාවක් කිව්වා. ඒ කිව්ව නිසා මට හිතුණා මේ කාරණේ විමසන්නට. ඇත්තටම ඔබේ පුතා නෙමෙයි මගේ පුතයි අභාවයටපත් උනේ. මම ඒකෙන් බොහොම ශෝකයටපත් වුණා. මම ඒකෙන් බොහොම ਸੰతాපයටපත් වුණා. මට දරා ගන්නට බැරි වුණා. නමුත් ඔබේ පුතා මේ කිව්ව කාරණේ යම් වටිනාකමක් දැකලා මේක විමසන්නටයි මම පැමිණියේ. ඒ නිසා වංචාවක් කරලා ඔබ රවටන්නට උත්සාහ කිරීම පිළිබඳව මට සමා වෙන්න සමා වෙලා මේ දරුවන් අකාලේ නොමැරෙන්නා වූ ප්‍රතිපදාව මොකක්ද කියලා මටත් කියා දෙන්න කියලා අර ආචාර්යවරයා එදා ධර්මපාල කුමාරයාගේ පියතුමන්ගෙන් විමසා සිටියා එතනදී ධර්මපාල ප්‍රභූවරයා පැහැදිලි කරනවා තමන්ගේ පවුල්වල අය අකාලයේ නොමැරෙන්නට තමන් පුරුදු පුහුණු කරන ප්‍රතිපදාව කුමක්ද කියන කාරණේ. එතුමා පැහැදිලි කරනවා ඇදුරු තුමනේ අපේ પરම්පරාවේ සියලු දෙනාම දස අකුසල කර්මපතයන්ගෙන් වැළකී සිටිනවා. දැන දැන ප්‍රාණඝාතයක් කරපු අවස්ථාවක් කවමදාකවත් අපේ ඉතිහාසයේ අපි අහලා නැහැ අපි දැකලා නැහැ අපි එහෙම දෙයක් කරන්න කවදාවත් සිතලවත් නැහැ ඒ තරම් පරිස්සමින් අපේ මනස අපි ආරක්ෂා කරගන්නවා දස අකුසල කර්මපතයයි කියලා කියන්නේ ප්‍රාණඝාතය අදත්තා දාහනය කාම මිත්‍යාචාරය මුසාවාද ඒ වගේම පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප ඒ වගේම අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මේ දස අකුසල කර්මපතයන්ගෙන් අපි වැළකී සිටිනවා. මෙයින් පළමුවෙන් ප්‍රධානයි ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම. වැළකී සිටීම පමණක් නෙමෙයි එතුමා මෙහිදී පැහැදිලි කරන්නේ අපි වැළකී සිටිනවා පමණක් නෙමෙයි අන් අය ජීවත් කරවන්න අපි කැප වෙනවා අපි උත්සාහ කරනවා තව කෙනෙකුගේ ජීවිතය පවත්වන්නට, තව කෙනෙක්ව ජීවත් කරවන්නට පුළුවන් හැම මොහොතකම අපි උදව් කරනවා. ඒ වගේම ඇදුරුතුමනේ අපි අනිත් අයට දන් දීලා සතුටු වෙනවා. දුගී මගී යාචකාදීන්ට, ශ්‍රමණ බ්‍රාහමණයින්ට සතාසිව්පාවට පවා අපි ආහාර පාන දෙන්නේ සතුටින්. ඒ අය ජීවත් කරන්නේ සතුටින්. ඒ අය ජීවත් වෙනවා දැකලා අපි සතුටු වෙනවා. ඒ කරපු පින්කම ගැන නැවත නැවත හිතලා සතුටු වෙනවා. ඒ හිතලා සතුටු වෙන්නේ අපි පින්කමක් කරගත්තා අපට හුඟක් දෙයක් උපයාගත්තා කියලා නෙවෙයි. ඒ සතුටු වෙන්නේ කුමක් දිහා බලලද අපි දීපු ආහාර පාන ටිකෙන් මේ මිනිස්සු බොහෝ කාලයක් සුවපත්ව ජීවත් වෙනවා. අපේ උදව්ව නිසා මේ සත්වෝ දුකින් මිදලා ජීවත් වෙනවා. අපේ අනුග්‍රහය නිසා, අපේ සහයෝගය නිසා, අපේ කරුණා මෛත්‍රිය නිසා මේ හැම දිනාම සතුටින් සුවපත්ව ජීවත් වෙනවයි කියලා අන් අයගේ ජීවිතය දැකලා අපි ආස්වාදයක් ලබනවා. අන් අය ජීවත් වෙන හැටි දැකලා අපි තෘප්තිමත් වෙනවා. අපට මගේ ජීවිතය හොඳින් පවත්වන්නාseම අනේකාගේ ජීවිතය හොඳින් පැවැත්වීම ගැනත් අපට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ මුදිතාව নিরතුරු අපි අත්විඳිනවා. අනිත් අයත් හොඳින් ජීවත් වෙනවා නම් හොඳයි කියන මේ මෛත්‍රිය අපේ මනස තුල ගොඩනගනවා. ඒ මෛත්‍රී පූර්වක අදහසින් අපි ජීවත් වෙනවා. ඒ මෛත්‍රියෙන් අපේ මනස නිරන්තරයෙන් පවත්වා ගන්නට අපි උත්සාහවත් වෙනවා. තව කෙනෙක් දුකකටපත් වෙනකොට අපහසුවකටපත් වෙනකොට අනතුරකට ලක් වෙනකොට අනේ මේ අනතුරෙන් වළක්වා ගන්නට පුළුවන් නම් හොඳයි කියන කරුණාව අපේ මනස තුල අපි ගොඩනගනවා. ඒ වගේම සැප දුක් දෙකේදී උපේක්ෂාව අපි පුහුණු කරනවා. මේ සතර බ්‍රහ්ම විහරණයන් අපේ ජීවිත තුළ අපි ප්‍රගුණ කරනවා. අර විදිහේ දස කුසල කර්මපතයන්ගෙන් අපි වෙන් වී කටයුතු කරනවා. දස කුසල කර්මපතයන් අපි නැවත නැවත පුහුණු කරනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවෙන් මද්දපානයෙන් වැළකීම ඒ වගේම බොරුවෙන්, පරුස වචනෙන්, කේලමින්, සම්පප්පලාපෙන් වැළකීම, අවිද්‍යාව, ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය කියන මේවායින් වැළකී අපි කටයුතු කරනවා. මේවා බලහත්කාරයෙන් නෙවෙයි අපේ දැසිදස්සන් පවා එසේ ක්‍රියාත්මක කරන්නට පෙළඹිලා තියෙනවා. මේක හරි અભීත සිංහනාදයක් පින්නතුනේ. Tamanට Taman ගැන විශ්වාසයක් තියෙන්නට පුළුවන්. නමුත් අපේ පවුල්වල අනිත් අයත් එහෙමයි කරන්නේ. අපි අසුරු කරන හැම දෙනාම මෙහෙමයි කරන්නේ. මෙහෙම කරන්නේ කොහොමද? මෙහෙම කියන්නේ කොහොමද? ඒකට සුදුසු විදිහට ප්‍රාර්ථනා ඇති කරගෙනයි ඒගොල්ලෝ දූ දරුවන් දැසිදස්සන් පවා හදන්නේ පින්නතුනේ. අපේ ධර්ම දේශනාවල අපි නිතර නිතර පැහැදිලි කරලා දීලා තියෙනවා දරුවන් බලාපොරොත්තු වෙන මව්පියන් පවා අතීතයේ බොහොම ඥානවන්ත විදිහටයි ඒ දරුවෝ බලාපොරොත්තු වෙන්නේ. අකල් මරණයකට ගොදුරු වෙන්නට හේතු හේතු තියෙන ඒබඳු දුර්වල කර්ම වේගයන් ඇති අය නොලැබෙන තැනට හොඳ දීර්ඝායු සම්පන්නව ජීවත් වෙන්නට සුදුසු ප්‍රබල කර්ම වේගයන් ඇති අය. ඒ බඳු ප්‍රතිපදාවන් සසරේ පුහුණු කරපු අය තමයි මේ ධර්මපාල ගමේ ප්‍රභූන්ට දාව එහි ඉපදුනේ පින්නතුනි. ඇයි එහෙම වෙන්නේ? තමනුත් මේ දස කුසල කර්මපතයන් පුහුණු කරනවා තමන් දස අකුසල කර්මපතයන්ගෙන් වැළකී ඉන්නවා තමන් වෙත උපදින දරුවෝත් ඒ කුසල සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච අය පිරිපුන් අය මේ ප්‍රතිපදාව ඉදිරියට පවත්වන්නට පුළුවන් අය පමණක් අපේ දරුවෝ හැටියට මෙහි පැමිණෙත්වා කියන මේ අපේක්ෂාව මේ බලාපොරොත්තුව ඇතුවයි එදා ඒ ගමේ ප්‍රභූන් දරුවන් හැදුවේ. දසිදසුන් සේවක සේවිකාවන් ගන්නවා නම් කොහොම හරි Tamanගේ වැඩ ටික කරගන්න කීයක් හරි අඩුවෙන් සේවකයෙක් හොයාගන්න නෙමෙයි ඒ අය බැලුවේ. මිල කියන එක කොහොම ගියත් ඒ අය හැම විටම උත්සාහවත් වුණා අපි ළඟ සේවය කරන අයත් ධාර්මික මිනිස්සු වෙන්නට ඕනේ. ඒ අය පංච දුස්චරිතයෙන් වැළකුණු අය වෙන්නට ඕනේ. ඊට වඩා අඩු මුදලකට පව්කම් කරන මිනිස්සු සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු පව්කම් කරලා බැල මෙහෙවරකම් කරලා උපේලා දෙන දෙයින් අපි යැපෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය මිත්‍යා ජීවිතයක් බවට එහෙම නැත්නම් මිච්ඡා ආජීවයකට තමනුත් නොදැනීම ඇද වැටෙනවා. එහෙමනම් අපට සේවය කරන අය අපට උදව් කරන අයත් අපි ධාර්මික මිනිසුන් හැටියට කොහොමද පවත්වා ගන්නේ? ඒ අයට කලට වේලාවට අවශ්‍ය පහසුකම් සපයන්නේ කොහොමද වංචා නොකරන තැනට කොච්චර සත්පුරුෂ භාවයේ පිහිටා හිටපු දැසිදස්සෝ වුණත් නිවැරදි විදිහට padi ලැබෙන්නේ නැත්නම් හරියට සලකන්නේ නැත්නම් මනුස්සකම් නැතුව කටයුතු කරෙන්නේ නැත්නම් Tamanගේ Tamanට ලැබෙන්න ඕන ප්‍රතිලාභ නිසි කලට ලැබෙන්නේ නැත්නම් ඒ අය ඕන තරම් වංචනික වෙන්නට පුළුවන් හොරමැරකම් කරන්නට පුළුවන්. වංචා කරනකොට හොරමැරකම් කරනකොට ඒ අය වෙනුවෙන් Tamanට දැඩිව කටයුතු කරන්න සිද්ධ වෙනවා. දඬුවම් පමුණුවන්නට සිද්ධ වෙනවා. මෙසේ එකම ජාලයක් හැටියට මේවා ව්‍යාප්ත වෙලා යනවා පින්නතුනේ. එතනින් වළක්වන්නට කටයුතු සම්පාදනය කරනවා කියලා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි පින්නතුනේ. නමුත් මේ ධර්මපාල ප්‍රභූවරයා මුළු ගම්මානේම සෑම තැනම මේ ධාර්මික බව පවත්වන්නට සුදුසු විදිහට අනුශාසනා කළා මඟ පෙන්නවා මුලින්ම තමන් ආදර්ශ සම්පන්න වුණා. තමන්ගේ දරුවන් ආදර්ශ සම්පන්න හැටියට පුහුණු කරගත්තා. තමන් ළඟ සේවය කරන දැසිදසුන් ආදර්ශ සම්පන්න විදිහට පුරුදු පුහුණු කරගත්තා. එහෙම පුරුදු පුහුණු කරගෙන එතුමා සමාජයටම ආදර්ශවත් ගම්මානයක් නිර්මාණය කළා. මේ ගමම නම් කරලා තිබුණේ ධර්මපාල ගම්මානයයි කියලා. ඇයි ධර්මපාල කියලා කිව්වේ දහමින් පාලනය වෙනවා. දහමින් සුරක්ෂිත වෙනවා. එතරම්ම සියලු දෙනාම එකවන්ව දහමෙහි පිහිටලා හිටියා. ඊළඟට මේ ධර්මපාල ප්‍රභූවරයා කියන තවත් වටිනා කාරණයක් තමයි ඇදුරුතුමනේ අපි දන් දෙන්නට කලිනුත් සතුටු වෙනවා. ඒ ගැන. ඇයි සතුටු වෙන්නේ? අද කාලේ දන් දෙන්න කලින් එක්තරා ප්‍රමාණයකින් සතුටක් ලබනවා. අපි දැන් පින්කමක් කරන්නයි යන්නේ. අපි මහ පින්කමක් කරන්න යන්නේ. අපි තමයි මේ සැරේ කටින පින්කම කරන්නේ. අපි තමයි දානේ දුන්නේ. ওই වගේ මාන්න ඇති කරගෙන සතුට වෙනවා අදත් ගොඩක් දෙනා. කුසල තෘෂ්ණාවෙන් සතුට වෙනවා අදත් ගොඩක් දෙනා. මේ ධර්මපාල ගමේ අය පින්කම් පිළිබඳව සතුටුුනේ එහෙම නෙමෙයි. අපි දැන් අන් අය රකින්නටයි මේ උත්සාහ කරන්නේ. අපි මේ ශාසනය සුරක්ෂිත කරනවා. අපි නිසා මේ ශාසනය බොහෝ කාලයක් රැකිලා තියෙනවා. අපි නිසා මිනිස්සු සතුටින් ජීවත් වෙනවා. ආයෙත් අපිට දානයක් දීලා මිනිස්සු පෝෂණය කරන්න අවකාශ ලැබිලා තියෙනවා. සසරේ කරන ලද කුසල් නිසා අපි ලෝකෙට අතපාන්න නැතුව අද ජීවත් වෙනවා සම්පත් ඇතුව ජීවත් වෙනවා ඒ අපි සතු සම්පතින් අපි මේ අනුන් රකින්නටයි යන්නේ අනුන් ජීවත් කරවන්නටයි යන්නේ අනුන් සුවපත් කරන්නටයි යන්නේ අපි ලැබූ දෙයින් තවත් බොහෝ දෙනා සුවසේ ජීවත් වෙනවා නේද සැපසේ ජීවත් වෙනවා නේද අපේ විතරක් නෙවෙයි තව බොහෝ දෙනාගේ ජීවිත සුරක්ෂිත වෙනවා නේද කියලා දැක දැක හිත හිතා එය සතුටු වුණා මේක ඊටාම සත්පුරුෂ භාවයක් පින්නතුනේ. දන් දීමේදී අපි හඳුනාගත යුතු විශේෂ කාරණයක්. අපි ධර්ම දේශනාවලදී නිතර නිතරම පැහැදිලි කරලා දෙනවා දානයේ පරමාර්ථය විය යුත්තේ Taman සතු දෙයින් අන් අය සුවපත් කිරීමයි. ඒ Taman සතු දෙයින් අන් අය සුවපත් කරලා සතුටු වෙන්නට පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රභූවරයා පැහැදිලි කරනවා ඇදුරුතුමනි අපි දන් දෙන්නට කලින් විතරක් නෙමෙයි දෙන වෙලාවෙත් අපි සතුටු වෙනවා. ඒ තුල යෙදෙමින් සියතින් උපස්ථාන කරමින් අර දුගී මගී යාචකාදීන් සතප්පවමින් දුක්ඛිතයන්ට උපකාර කරමින් රෝගීන්ට බෙහෙත් තෙත් සපයා දෙමින් මේ හැම දෙයකින්ම අපි සතුටු වෙනවා ඒක කරදරයක් වදයක් හැටියට අපි හිතන්නේ නැහැ රෝගියෙකුට උපකාර කිරීම නැති බැරි කෙනෙකුට උදව් කිරීම භික්ෂුවකට සහාය වීම ඒ අයගේ ජීවිතය පවත්වන්නට උදව් කිරීම මේවා ගැන අපට නොසතුටක් ඇති වෙන්නේ නැහැ ඒ වගේම ඇදුරුතුමනේ දරුවන් පෝෂණය කිරීම පිළිබඳව පවා අපි නුවණින් කල්පනා කරනවා. දරුවා Tamanගේ ලේන් මසින් හැදුණු කෙනෙක් බව හැබෑව. නමුත් ඇත්තටම මේ දරුවා කියන්නේ මගේද? මගේ කියලා අයිතිවාසිකමක් කියන්නට පුළුවන් Tamanගේ ලේන් මසින් හදපු නිසා. හැබැයි දරුවා කියන්නේත් ලෝකයට අයිති සත්වෙක්. වෙනම කුසල කුසල කර්ම ඇතුව වෙනම සසරේ හුරු පුරුදු ඇබ්බැහි ඇතුව මේ සසරේ ගමන් කරන්නා වූ වෙනම සත්වෙක්. ඒ තනත්තා ගෙනවිත් තියෙන වෙන වෙනම කුසල කුසල කර්ම වේගයන්. එහෙමනම් ඒ අයටත් අයහපතින් වැළකීලා යහපතෙහි යෙදෙන්නට උදව් කරන්නට පුළුවන් නම් සහාය වෙන්නට පුළුවන් නම් සැබවින් මේක මොනතරම් වාසනාවක්ද අපි ලෝකෙට මහා සම්පතක් ගොඩ නැගුවා වෙනවා අපි ලෝකයට මහත් වූ දායාදයක් දුන්නා වෙනවා. ඒ දායාදය Tamanගේ දරුවා පමණක් නෙවෙයි පින්නතුනේ අනුන්ගේ දරුවාත් ඒ දරුවාම තමයි. අද උදේ මම මේ ධර්ම දේශනාවට එන්නට විහාරස්ථානයෙන් පිටත් වෙනකොට අද දහම් පාසල් දවස දහම් පාසලේ කුඩා දරුවෙක් අම්මා දහම් පාසලට ගෙනත් ඇරලා අම්මා ගිය නිසා වෙන්නට ඇති මේ දරුවා අඬ අඬා ගේට්ටුව පැත්තට එනවා. ඒතර තව මව්වරු කීප දෙනෙක් එතන එහා පැත්තේ ඉන්නවා. ඒතර ඒගොල්ලෝ නිහඬව බලාගෙන ඉන්නවා. ඉතින් මට කල්පනා වුණා Tamanගේ දරුවෝ පමණක් දරුවෝය. අනුන්ගේ දරුවෝ ඒ අය හඬා වැළපෙනවද? ඒ අය දුකටපත් වෙනවද? ඒ පිළිබඳව උණු වෙන මනසක් ඇයි මාතෘත්වය තුල ඇති නොවෙන්නේ? හැබැයි මම ටික දුරක් යනකොට මම දැක්කා එක අම්මා කෙනෙක් කතා කරගෙන එතනට යනවා. ඉතින් මම ඒකෙන් සතුටු වුණා. එක අම්මා කෙනෙකුට හරිය ඒ මාතෘ සෙනෙහස කියන එක සියලු තැන පවත්වන්නට පුළුවන් වීම මොනතරම් වාග්යක්ද මොනතරම් වාසනාවක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාතා යතා නියං පුත්තං ආයුසහ ඒකපුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවේ අපරිමාණ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ තමන්ගේ එක දරුවා පිළිබඳව සෙනෙහසින් බැඳීමෙන් ආදරයෙන් කරුණාවෙන් පෝෂණය කරන්නේ යම්සේද ඒ දරුවාගේ පැවැත්ම ඒ දරුවාගේ සංරක්ෂණය අපේක්ෂා කරන්නේ යම්සේද ඒ දරුවාගේ සුවය අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන්නේ යම්සේද අන්න ඒ වගේ සියලුම දරුවන්ගේ යහපත සියලුම දරුවන්ගේ පැවැත්ම සියලුම දරුවන්ගේ සුබ සිද්ධිය අපට බලාපොරොත්තු වෙන්නට පුළුවන් ඒක තමයි මෙත්තාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනේ. ඒ Tamanගේ එක දරුවා කෙරෙහි යම් සෙනෙහසක් දයාවක් කරුණාවක් මෛත්‍රියක් පවත්වනවාද ඒ සෙනෙහසම ඒ දයාවම ඒ මෙත්තාවම ඒ කරුණා මුදිතාවම අපට සකල සත්වයින් වෙතම පවත්වන්නට පුළුවන් නම් ගුරු භවතෙක් හැටියට මේ කාරණේ අපි දියුණු කරගත යුතුමයි. මවක් හැටියට පියෙක් හැටියට මේ කාරණේ අපි දියුණු කරගත යුතුමයි. එහෙම දියුණු කරගන්නකොට Tamanගේ දරුවා අභාවයට ගියා වුණත් තව බොහෝ දරුවන් පෝෂණය කරලා අපට සමාජයට මෙහෙවරක් කරන්නට පුළුවන්. Tamanගේ අවශේෂ දරුවන් පෝෂණය කරලා Tamanට මේ සමාජයට මෙහෙවරක් කරන්නට පුළුවන්. ඒ දරුවා ගෙනාපු ආයු කාලයේ භුක්ති විඳලා අහවර කරලා ගියා. එහෙම නැත්නම් ඒ දරුවා යම්කිසි සසරේ කර්ම ශක්තියක් උරුම කරගත්තා. නැවත එවන් අකල් මරණයකටපත් නොවන්නට ඒ දරුවාට සුදුසු කුසල් කරලා අනුමෝදන් කරන්න අපට පුළුවන්. ඒක කළ හැකි දෙයක්. නමුත් දැන් නොමරුණා කරන්නට අපට බෑ. හැබැයි කරන්නට පුළුවන් දේ තමයි නැවත ඒ බඳු තත්වයන්ට ගොදුරු නොවෙන්නට මඟ සලසන එක. අනිත් දරුවන්ට අපට උදව් කරන්නට පුළුවන් ඉන්න දරුවන්ට ඒ කොහොමද ඒ බඳු අකල් මරණ වලට ගොදුරු නොවන හැටියේ ප්‍රතිපදාවකට ඒ අය ටිකෙන් ටික යොමු කරන එක. Tamanටත් පුළුවන් සසරේ අකල් මරණ වලට ගොදුරු නොවන හැටියට මඟ තනා ගන්නට. ඒ කොහොමද අකල් මරණ වලට ගොදුරු නොවීමේ ප්‍රතිපදාව අපි සම්පාදනය කිරීම තුලින්. ඒ නිසා එදා ධර්මපාල කියන මේ ගමට ගිය අර දිසාපාමොක් ආචාර්යවරයා නැවත නැවත විමසා බැලුවා මගේ දරුවා අකාලේ මරණයටපත් වුණා මේ ගමේ දරුවෝ අකාලේ මරණයටපත් වෙන්නේ නැහැ කියලා ඒ අය અભීතව ප්‍රකාශ කරනවා මේ කුමක් නිසාද මොකක්ද ඒ සඳහා පුහුණු කරන ප්‍රතිපදාව කියලා තමයි මේ ආචාර්යවරයා විමසන්නට ගියේ. ඒ නිසා ඔහු දින ගණනාවක් එහි රැඳී ඉඳලා ධර්මපාල කුමාරයාගේ තාත්තට කියලා වෙනම තල්පත්වල ලියවගත්තා මේ ප්‍රතිපදාව. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව දරුවන් අකාලේ නොනැසෙන ප්‍රතිපදාව අකල් විපත් අකල් මරණයන්ට ගොදුරු නොවීමේ ප්‍රතිපදාව එදා මේ ආචාර්යවරයා අර ධර්මපාල ප්‍රභූවරයාට කියලා වෙනම තල්පත්වල ලියවා ගත්ත පින්නතුනේ. එහෙම ලියවාගෙන අරන් ගිහිල්ලා Tamanගේ ශිෂ්‍යානු પરම්පරාවට මේක ඉගැන්නුවා. මෙන්න මෙහෙමයි අකල් මරණයෙන් වැළකෙන්නේ. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ඒක මේ මේ විදිහයි ප්‍රගුණ කළ යුත්තේ කියලා එදා මේ ආචාර්යවරයා Tamanගේ පරපුරටම එය මඟ පෙන්වීමක් හැටියට භාවිතා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකල් මරණයට පත්වීමේ ප්‍රතිපදාවක් තියෙනවා අකල් මරණයෙන් වැළකීමේ ප්‍රතිපදාවක් තියෙනවා. සුබ කියන මානවකයා තථාගතයන් වහන්සේගෙන් විමසූ තැන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහොමද කෙනෙක් අකල් මරණයටපත් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා බොහෝ කොට ප්‍රාණඝාතය සිද්ධ කරන සසරේ බඳු ප්‍රාණඝාතයන් බහුල කොටගෙන කරගත්තු මේ ජීවිතයේ සත්වයන් කෙරෙහි කරුණාවක් දයාවක් නැතුව ප්‍රාණඝාතයට යොමු වෙන තැනැත්තා ඒ කර්මයන්ගේ විපාකයේ වශයෙන් අකල් මරණ වලට ගොදුරු වෙන්නට පුළුවන්. මේ ජීවිතේ කරුණා මෛත්‍රිය ඇතුව සද්භාවයෙන් ජීවත් වුණා උනත් සසරේ ඒබඳු කර්ම බහුල කොට කරගෙන තියනවා නම් ඒ තනත්තාට අකල් විපත් පැමිණෙන්නට පුළුවන්. දැන් මුගලන් හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ජීවිතේ බොහොම සත්භාවයෙන් ජීවත් වුණු මහරහතන් වහන්සේ කෙනෙක්. නමුත් සසරේ කරගත්තු කර්මය උන්වහන්සේටත් සාධාරණ විදිහට විපාක දුන්නා. ඒ නිසා අකල් මරණයට ගොදුරු වීමේ ප්‍රධාන ප්‍රතිපදාව හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ අකල් මරණව සිද්ධ කිරීම අන්‍ය සත්වයින් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් තොරව සත්වයින්ගේ දිවිතොර කිරීම සත්වයින්ට හිංසා කිරීම මෙබඳු ප්‍රතිපදාවක් සසරේ නැවත නැවත පුහුණු කරනවද පාප මිත්‍ර ඇසුර නිසා පුහුණු කරනවද අඥාන බව නිසා පුහුණු කරනවද නොදැනුවත් බව නිසා පුහුණු කරනවද කෙසේ පුහුණු කළත් ඒවා සසරේ Tamanට අකල් මරණයේ හැටියට Taman වෙත නොයරදීම පැමිණෙනවා ඒක තමයි බුදුහාමුදුරුව අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ න අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතානං විවරම් පවිස්ස නවිජ්ජති සෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතං මුංචෙය්‍ය පාපකම්මන්ති තමන් යම්කිසි පාප කර්මයක් අකුසල කර්මයක් ප්‍රාණඝාතයක් සසරේ කරගෙන තියනවා නම් වැරදීමකින් හරි වැරදුනාය කියලා කරන්නට දෙයක් නැහැ. Taman දැනුවත්ව නම් කළේ ඒ කර්ම විපාකය Tamanට සසරේ Taman වෙත පැමිණෙනවා. ඒකෙන් රැකෙන්නට කියලා ඒකෙන් වළකින්නට කියලා න අන්තලිකේ අහසේ සැඟුණා න සමුද්ද මජ්ජේ මහා මුහුද මැද සැඟුණත් න පබ්බතාන විවරම් පවිස්ස පර්වත කුහරයක හැංගිලා හිටියත් ඒ කොතනකවත් බේරෙන්නට බෑ පාප කර්මය කරලා තියනවා නම් හේතුව ජනිත කරලා තියනවා නම් ඵලයෙන් වළකින්නට කියලා මොනතරම් උපක්‍රම කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි එක් උපක්‍රමයක් තියෙනවා. ඒ කුමක්ද උපක්‍රමය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් මේ ජීවිතේ හැකිතාක් වැළකීලා ඉඳිමින් අන් අයගේ දිවි රකින්නට અભයදානය දෙන්නට හැම විටම උත්සාහවත් වීමේ ප්‍රතිපත්තිය අපි නැවත නැවත පුහුණු කරනවා නම් ඒන් සතුටු වෙනවා නම් ඒන් තෘප්තිමත් වෙනවා නම් ඒන් ආස්වාදයක් ලබනවා නම් අන්නේ ප්‍රතිපත්තිය නැවත නැවත පුරුදු කිරීමේ ප්‍රතිඵලය හැටියට අකල් මරණ වලින් වැළකීලා දීර්ඝායු සම්පන්න වෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අපට හැකි හැම අවස්ථාවකම ප්‍රාණඝාතයෙන් වළකින්නට මේ වෙනකොටත් අපි එහෙම වැළකීලා ඉන්නවා වෙන්නට පුළුවන්. එහෙම නැහැයි කියනවා නෙවෙයි පින්නතුනේ. දැන් මේ ජීවිතේ අපි හැම කෙනාම ඒ විදිහෙන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා වෙන්නට පුළුවන්. හැබැයි අපට පුළුවන් මේ දරුවාගේ අභාවය පදනම් කරගෙන තවත් ඒක ශක්තිමත් කරගන්නට පුළුවන්. මේ දරුවාගේ අකල් මරණය නිමිති කරගෙන මම අද ඉඳලා කවදාවත් මොනම හේතුවක් නිසාවත් ප්‍රාණඝාතයක් නොකරන තැනට පෙළඹෙනවා. මදුරුවෙක් කුහුඹුවෙක්වත් මරන්නට මම නොසිතා මගේ සිතුවිලිත් රැක ගන්නට උත්සාහ කරනවා. යමෙකුට මේ බඳු ප්‍රතිපත්තියකට අවතීර්ණ වෙන්නට පුළුවන් නම් දරුවාගේ අභාවයෙන් Tamanට කරගන්න පුළුවන් හොඳම ශක්තිමත්ම ප්‍රතිපත්තිය ඒකයි පින්නතුනේ. ඒ ප්‍රතිපදාව Taman පුහුණු කළොත් Tamanගේ දරුවන්ටත් ඒක පුහුණු කරන්නට පුළුවන්. දැසිදස් සේවක සේවිකාවන්ටත් පුහුණු කරන්නට පුළුවන්. තව බොහෝ දෙනාට ඒක ආදර්ශයක් වෙනවා. මතු සසරේ Taman දීර්ඝායුෂ ලබනවා. ඒවා දැකලා තව බොහෝ දෙනා සැකසෙනවා. එහෙමනම් අනුන් සිද්ධ කළ යම් යම් කර්ම විපාක දීලා අකාලේ මරණයටපත් වෙන්න පුළුවන්. දරුවා වුණත් ඥාතියා වුණත් සහෝදරයා වුණත් ඒ එසේ වෙන්නට පුළුවන්. ඒක උනානේ කියලා තැවි තැවි ඉන්න එක නෙවෙයි කල යුත්තේ. එහෙම උනානේ කියලා දුක් වෙන එක නෙවෙයි කල යුත්තේ. කුමක් නිසාද මෙහෙම වෙන්නේ මොකක්ද එහි හේතු කියලා හඳුනාගෙන නැවත සසරේ කවදාවත් අපි කිසිම කෙනෙකුට එබඳු අකල් විපත් නොපැමිණෙන හැටියට යම් ප්‍රතිපත්තියක් අපට පුහුණු කරගන්නට පුළුවන් ඒක තමයි දරුවාගේ අභාවෙන් මේ මව්පියන්ට කරන්න පුළුවන් හොඳම මේ දරුවන්ට කරන්නට පුළුවන් හොඳම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කරන්නට මේ ගුරු භවතුන්ට භාවිතා කරන්නට පුළුවන් හොඳම දේ තමයි Taman කොහොමද ඒ බඳු දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නේ. එදා අර දිසාපාමොක් ආචාර්යවරයා මේ කාරණේ බුද්ධිමත්ව කල්පනා කරලා තමයි ධර්මපාල ගමට ගිහිල්ලා ඒ ප්‍රභූවරයා මුණ ගැහිලා මේ කරුණු කාරණා අහලා මේ අකල් මරණයට ගොදුරු නොවීමේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා විමසලා එය සටහන් කරගෙන තමනුත් පුහුණු කරන්නට තමන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවත් ඒ මත ප්‍රගුණ කරන්නට එතුමන් උත්සාහවත් වුණේ. ඒ නිසා පින්නතුනි යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවද? වැළකීම් මාත්‍රේ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්නතුනි. දැනට අපි වැළකීම් මාත්‍රෙන් සෑහීමටපත් වෙනවා වෙන්නට පුළුවන්. අද ඉඳන් අපට උත්සාහ කරන්න පුළුවන් නම් ප්‍රාණඝාතයෙන්ුත් වළකිනවා, දඬුමුගුරු වලින් හිංසා කිරීමෙනුත් වළකිනවා, අවියාවුද වලින් හිංසා කිරීමෙනුත් වළකිනවා. පව්කම් කරන්නට ලැජ්ජා බය ඇති කරගන්නවා කුරා කුහුඹු වාගේ පටන් සියලු සත්වයින් කෙරෙහි කරුණාව දයාව මෙත්සිත ඇති කරගෙන මා පමණක් නෙවෙයි මගේ දරුවෝ පමණක් නෙමෙයි කිසිම සත්වයක අකාලයේ මිය නොයේවා කියන මේ අදිෂ්ඨානය ඇති කරගෙන මේ මව්පියන්ට මේ සහෝදර සහෝදරියන්ට මේ ඥාතීන්ට අදපටන් කටයුතු කරන්නට පුළුවන් අකල් මරණයෙන් වැළකීමේ ප්‍රතිපත්තිය එයයි පින්නතුනි ඒ වගේම Tamanගේ දරුවා පමණක් නෙමේ අන්නේ මනුෂ්‍ය දරුවෙක් හෝ අන්නේ සතෙක් හෝ කුරා කුහුඹුවෙක් හෝ අකාලේ මිය යන්නට යනවා කියලා Tamanට පෙනෙනවා නම් රැක ගන්නට පුළුවන් හැකි හැම උපක්‍රමයක්ම යොදලා ඒ සත්වයා ඒ මරණයෙන් මුදවා ගන්නට පුළුවන් මගේ දරුවා පමණක් නෙමෙයි සියලු සත්වයෝම අකල් මරණ වලට ගොදුරු නොවේවා මට පුළුවන් හැටියට මම රකින්නවා වතුර කෝප්පේට වැතුණු කුහුඹු වාගේ පටන් ජල බඳුනට වැටුණු කුහුඹු වාගේ පටන් අපට ලෝකයේ සත්වයින් අකල් මරණයට ගොදුරු වෙන බවක් දකින්නට ඉඩ සැලසුණොත් හැකි උපරිමයෙන් අපට රැකගන්නට උත්සාහ කළ හැකි නම් මේ දරුවා වෙනුවෙන් අපට කරන්නට පුළුවන් ඉහළම ප්‍රතිපත්තිය එයයි පින්නතුනේ. ඒ නිසා යම් කෙනෙක් සසරේ ප්‍රාණඝාත ආදී අකුසල කර්ම සම්පාදනය කරගෙන ඒ බඳු දුර්වල ප්‍රතිපදාවක් පුහුණු කරගත්තා නම් ඒ අකල් මරණ වලට හේතු වීමේ ප්‍රතිපත්තිය හැටියටයි බුදුහාමුදුරෝ දේශනා කළේ යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා තමන්ගේ දරුවා පමණක් නෙවෙයි අන්‍ය දරුවෝ තමන්ගේ දරුවෝ වගේමයි මගේ ජීවිතේ පමණක් නෙවෙයි අන් අයගේ ජීවිතත් මගේ ජීවිත වගේමයි ඒ නිසා මම කොයිම මොහොතකවත් අන්‍ය ප්‍රාණීන් අකාලයේ දිවිතොර නොකල යුතුය අන් හැම කෙනෙකුගේම ජීවිතේ රැකගත යුතුය කියන මේ මෙත්සිත පෙරදරිව ක්‍රියා කරන්නට පුළුවන් නම් ඒ අකල් මරණයෙන් වැළකීමේ දීර්ඝායුෂ ලැබීමේ හදිසි අනතුරු වලින් විනිර්මුක්ත වීමේ ප්‍රතිපත්තියයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන ඒබඳු ප්‍රතිපත්තියක් තුල රැකෙන්නට මේ හැම දිනාටම ශක්තිය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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා